සුබෝදෑසනක් ඔබ සියලු කෙනෙක්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අපි බයිබලයේ ක්‍රියා දෙවනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ සිට 21 වෙනි පදය දක්වා කියමු. ක්‍රියා දෙවනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ සිට 21 වෙනි පදය දක්වා. නමුත් මේ වනාහි අනාගත වතුරු යෝවය කරන කොටගෙන කියන ලද කාරණය කෙසේද යත් අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මිනිසයන් පිට වගුරවන්නෙමි. නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත. එසේය. ඒ දවස්වලදී මාගේ දාස දාසියන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි. ඔහු අනාගත වාක්‍ය කියන්නෝය. තවද උඩහසෙයි පුදුමද පාත පොළොවෙහි ලකුණුද වන ලේ සහ ගිනිත් දුම් වලාපටලක් දක්වන්නෙමි. ස්වාමින් වහන්සේගේ මහත් වූ තේජවත් වූ ඒ දවස එන්ට පළමුුවෙන් ඉර අඳුරුවන්නේය. හඳ ලේවන්නේය. ස්වාමින් වහන්සේගේ නාමේ යාඥා කරන කවරේත් ගලවනු ලබන්නේ යයි දෙවියන් වහන්සේ කියන සේක. අපි යාඥා කරමු. ජියෝමාන භගවත දේපියාණන් වහන්සේ අද දවස දුන්න නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී අපට මේක සහ සම්බන්ධ වීමට වහන්සේ කරුණාව දක්වපු නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී දේව මෙහි ඉතුරු වැඩ කටයුතු සියලු ඔබ දෙන ඔබ වහන්සේගේ නාමයට බාර කරනවා ස්වාමින් වහන්සේ නමස්කාරය මෙහෙවන්නත් දේශනා කරන්නත් ගැන ඔබ වහන්සේගේ නාමයට බාර කරනවා ස්වාමින් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන් ටික වෙලාවක් අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත හදවතකින් අපි ජීවිත අපි යටත් කරමින් নমස්කාරය ස්තුතිය ප්‍රශංසාව දෙවියන් වහන්සේ වෙත අපි ඔසවමු. හalleluya. ගෞරව වේවා ස්වාමිනේ. ප්‍රවිශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ ඔබට යහපත කරන දෙවියන් වහන්සේ දිනෙන් දින ස්වාමිනේ ඔස්ලාගෙන යන අපේ පියාණන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබ වහන්සේට নমස්කාර කරනවා ජීවිත දකින්න දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති අපේ හඬ අසන දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති අප මැදේ ස්වාමිනී ඔබ වහන්සේ දින දින අප මැදේ ස්වාමිනී කරන්නා වූ බලවත් දේවල් සිහි කරමි ඔබ වහන්සේ විශ්වාසවන්ත හස්තය ස්වාමින් වහන්සේ සිහි කරමි අපි ඔබ වහන්සේ ස්තුති කරනවා ඔබ වහන්සේට මුළු මහිමය ಗೌರವ ನಮಸ್ಕಾರೇ ಸ್ವಾಮಿನಿ ದಿವಸೋ ನಮಃ ಹಲಲುಯ್ಯ ಸ್ವಾಮಿ ನೋಬಗೆ ಸೇನೆ ನೋ ಸೇನೆ उपवास के स्वर्गीय आशीर्वाद यत्र स्वामिनी उपवास से संतृप्ति मत करमी ಉಪವಾಸ ಇರಾಗಿನಿ ಅಂತ ದಿವ್ಯ ಅನ್ವಾನ್ಸ್ ಆಶೀರ್ವಾದಲ ದೇವಸೇನಗಾಗ್ಲಿ ಸರ್ ಉಪವಾಸ ಪುತೋರಾಗತ್ತ ನಿಸ ಪೋಪಾತ್ಕಲ ನಿಸಾಪಿ ಉಪವಾಸ ಸ್ತುತಿಕರಣವ ಬಲಾಪುರ್ತ ದಿಸೆನಗಾಗ್ಲಿ ಸರ್ ಸ್ವಾಮಿನಿ ದಿನೇ ದಿನ ಜೀವಾತ್ವೆನ್ನ ಉಪವಾಸ ಸ್ವಾಮಿನಿ ಉಪವಾಚನೆಯ ತುಳಿ ಉಪವಾಸ ಉಪೋಷಣೆಯ ಕರ್ಣ ನಿಸ ಉಪವಾಸ ಸ್ತುತಿಕರಣವ ಹಾಲೆಲೂಯ್ಯ වාස්ත මහිමේ වේවා වාස් නමස්කාර වේවා මුළු මහිමේ නමස්කාර ස්තුතිය ප්‍රශංසාව මිදුම් කරු ගැලව කරු යේසුස් ක්‍රිස්තුස් වාසයටයි වාස් නොකරින බලවත් දෙවියන් වහන්සේ ගෞරව වේවා දෙවි හස්තය වාසි සන්තාවයින් නිසා අපි වාස ස්තුති කරනවා සෝයද සැනසීමද සමාධානයද ප්‍රීතියද පැමිණිලි ඔබ වාසය වස්තුන ගැලවීම ප්‍රීතිය ගැන ස්තුති කරනවා වස්තු ගැලවීම ගැන ස්තුති කරනවා වස්තුන ආධිපති ගැන අපි ඔබ වාසය ස්තුති කරනවා අභියෝග මැද්දේ අමාරුකම් මැද්දේ ස්වාමිනි භයාන්තකම ආත්මයන් ක්‍රියාත්මක ස්වාමිනි වෙන පරිසරය මැදේ වාසපට දියන් ස්වාමිනි ස්ථිරාත්මය ගැන අපි වාස සිදු කරනවා ඇදහිල්ල අපට ජය දෙන නිසා ස්තුතියි নমස්කාරය අපට ජය ගැන නිසා ස්තුතියි වාසී ආත්මය අප ස්ථිර කරන නිසා ස්තුති කරනවා හලෙලුයා ඒ නාමය අප සෝනවා එකම නාමයයි යේසුස් විශ්වාස විශුද්ධ නාමයේ පමණයි. නාමයට මුළු මහිමේ ගෞරවය දෙනවා. හalleluya ස්වාමීනි ප්‍රේම කරන්න. වාස්‍ය වචනේ ස්වාමීන් වහන්සේ 50 ලක්ෂා කරන්න. වාස්‍ය අභිමුඛයේ ස්වාමීන් වහන්සේ වාස් ප්‍රිය කරන පූජාවක් ලෙස ස්වාමීන් වහන්සේ ජීවිත ස්වාමීන් ඔසවන්න වාස් උපකාර කරන්න ශුද්ධකම සත්‍යකම අවංකකම ස්වාමීන් වහන්සේ ජීවිත වාස අලංකාරමත් කරන්නේ යොසවන්නා වූ ස්වාමීන් වහන්සේ නමස්කාරය තුළ අපි ප්‍රකාශ කරනා වූ ස්වාමීන් අපි වචනයක් තුළ වාස්ත ස්වාමීන් ප්‍රසන්න පූජාවක් ඔසවන පිණිස වාස් පවිත්‍ර කරන්න සූදානම් කරන්න දේව වචනේ ඉදිරි වලට හදවත වාස් තුන මැනව දේව වචනයට ගෞරව කරන කපිලි පදින ස්වාමීන් වහන්සේට කීකරු වෙන ස්වාමීන් වහන්සේට හදවත වාස් පුතුල ඇති කළ මැනව අන්තර්ජාලය ඔස්සේ හෝ ඔබව හමුුවී දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ වචනයෙන් උපස්ථාන කරන්න ලැබීම මම විශ්වාස කරනෝ විශාල ආශිර්වාදයක් එවගේම භාග්‍යයක් කියලා. අපි ගියසුමානේ ඉතා අනර්ග දෙවියන් වහන්සගේ වච්චනයකට සවන්දුන්න. පාසමහේ ශපි සමඟ බෙදාගත්තා මොකද ගියසුමානෙ කිතුුණු සසුනේ ඉතාමත් ඉතිහාසේ වැදගත්ම දවසක් සැමරුවා. ඒ දවස තමයි පෙන්තකොස්ත දවස. පෙන්තකොස්ත දවස පාස මහේෂ් කතා කරන්නකොට ඔබට මතක ඇති කතා කළා සභාවේ නවගිවිසුම් සභාවේ ආරම්භය එවගේම සභාවට අලුත් බලයක් ආධිපත්‍යයක් ලැබුණු දවසක් එවගේම කිතුුණු මනුෂ්‍යයට තියෙන විශේෂ බලාපොරොත්තුව ගැන ශුද්ධාත්මයරන් වහන්සේගේ පැමිණීම ගැන සහ ශුද්ධාත්මයරන් වහන්සේ සභාව තුළ ක්‍රියාත්මකවීම ගැන කතා කළා ඔබට මතක ඇති ශුද්ධාත්මයන් වහන්සේ ලැබුවම බයේ හැංගිලා හිටිය ගෝලයන්ට සිද්ධ වුණා වූ දේ ගැන ක්‍රියාපොතේ තුන්වෙනි පරිච්ඡේදයේ සිදුවීමක් තුලින් කතා කරනු ලැබුවා. ඒ වගේම ඔබට මතකයි මම ඔබේ අවධානය ඉතා කෙටියෙන් යොමු කරන්න කැමති ඔබට මතකද ඔහු කතා කළා බලය ලැබීමක් ගැන බලයක් ඒ බලය කියන එක අර්ථකථනය කරා අනිත් අය තලලා පෙළලා හිරිහැරප් කළා ඒ කතා කරන බලය නෙවෙයි ඩයිනමයිට් පිපිරීමක් මහත් විපර්යාසයක් වෙනසක් ජීවිත පරිවර්තනයක් ඇති කරන්න පුළුවන් බලයක් ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන තිබෙන බව ශුද්ධාත්මයන් වහන්සේ ජීවත් වන ජීවිතවල දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවය ඒ ජීවිතවල හැමදාම ක්‍රියාත්මක වෙනවා නැතිනම් සමහර වෙලාවට අපි අවුරුදු 20ක් 25ක් 30ක් අපි සභාවෙ ඉන්නෝ පල්ලියේ ඉන්නෝ යාඥාවෙ ඉන්නෝ අපි හැම ඉරිදිනම සභාවට එනෝ නමුත් අපි අහන වචනය අපේ හදවත තුල ක්‍රියාත්මක වෙන්න තීරණ ගන්න පොළඹවන්නේ සුද්ධාත්මයන් වහන්සේ අපේ පාපය හඟවලා දෙන්නේ අපේ වැරද්ද කියලා දෙන්නේ අපේ අයුතුකම් එලිදරව් කරන්නේ සත්‍යතාවය කරා මඟ පෙන්වන්නේ සුද්ධාත්මයන් වහන්සේ වචනය යමෙක් අහලා සත්‍යතාවය කරා tamun තීරණ ගන්න බැරි හිරවීමක ඉන්නවනම් ඒ කියන්නේ ආත්මයන් වහන්සේත් සමග ඔබේ තිබෙන සම්බන්ධතාවයේ යම් ප්‍රශ්න තියෙන්න පුළුවන් අපි දකින ඔය වගේම ඔහු කතා කරා ඔබට මතකද බලය ගැන කතා කරා ඒ වගේම ਉਹ කිව්වා සාක්ෂි දැරීම ගැන. ਉਹ සාක්ෂි දැරීම අර්ථවත් කරනකොට ඉතා ලස්සනට කිව්වා තමුන්ගේ ජීවිතය පරදුවට තබා හරි සත්‍යතාවය වෙනුවෙන් නැගිටින්න. තමුන්ගේ ජීවිතේ පරදුවට තබා හරි යේසුස් වහන්සේගේ සත්‍ය වෙනුවෙන් නැගිටින්න ඒක තමයි සාක්ෂි දැරීම. ඔහු අර්ථකථනය කළේ. ඒ වගේම අපි දකිනෝ ඊටමත් පැහැදිලිව ශුද්ධාත්මයන් වහන්සේ ලැබුවම අපි දකිනෝ ඔහු කතා කරා ක්‍රියාපතේ තුන්වෙනි පරිච්ඡේදය හැංගිලා හිටිය ගෝලයෝ ගිහිල්ලා අර ජීවිතයේ කාලෙම කොරව සිගමන් ඉල්ලපු මිනිස්සයා නැගිට්ටවලා ඇවිදිනවා. ඔබට මතක ඇති ඔහු කිව්වා සුභාරංචිය ලොක්ඩවුන් වෙලා නැහැ. සුභාරංචිය අදත් ජීවමානයි. සුභාරංචිය ජීවිත වෙනස් කරනවා. මේ වචනේ ඇහුවට පස්සේ මේ කොටස මම තවදුරටත් අධ්‍යයනය කරන්න ගත්තා. මම ඔබෙන් ඉල්ලනෝ කරුණා කරලා මේ දේශනාවන්ට සවන් දෙන වෙලාවේ ඔබේ බයිබලයේ අතට ගන්න. බයිබලයේ අරගෙන ඒ ස්ථානයන් පෙරලන්න. ඒ වගේම එන්නා වූ සතිය තුල ඔබ මේ කොටස් නැවත කියවලා ඔබ දන්න විදියට ඒක අධ්‍යයනය කරන්න. ඔබ නිවසට වෙලා මේ කාල පරිච්ඡේදයේ ඉන්නකොට නිකන් ඉන්න එපා. මේ කොටස් නැවත කියවන්න, කියවලා හොයන්න. ඒකේ උඩ කොටස, පල්ලෙහා කොටස, මේකේ සත්‍යතාවය මොකද්ද? මේක ඇයි මේ විදියට කතා කරේ? මොනවද දෙවියන් වහන්සේ කියන්නේ? ඔබ නැවත නැවත ඒ වචනය තුල ගැඹුරට යන්න, ඒ වචනේ සත්‍යතාවය ඔබේ මගේ ජීවිතයට අපි අදාළ කරගනිමු. අපි බලමු ක්‍රියාපොතටම අපි නැවත අද දවසේ යන්න යනවා. ක්‍රියාපොතේ ඔබ දකිනෝ පළවෙනි පරිච්ඡේදය ක්‍රියාපොතේ බලන වෙලාවේදී අපි දකිනෝ රස මහේෂ් කතා කරා අටවෙනි පදයේ වෙනකොට කිව්වා ඒ බලය ලැබීම ගැන. හැබැයි අපි දකිනෝ පළවෙනි පරිච්ඡේදේ ඊටමත් පැහැදිලි නවවෙනි පදයට එනකොට පැහැදිලිව කියනෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ ඔසවා ගනු ලබනෝ වලාකුල් වලින් වැසී යනෝ ඒක ගෝලයන් බලාගෙන ඉන්නෝ අපි දකිනෝ යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා දවස් 40ක් ජීවත් වුණා අපි 50 වෙනි දවස සැමරුවා පෙන්තකොස්ත දවස කියලා ඒ දවස් 40 තුල ගෝලයන් එක කෑව බිව්වා හිටියා ඉගැන්නුවා දේශනා කරා උන්වහන්සේ ජීවමානව සිටියා 40 වෙනි දවස වෙනකොට උන්වහන්සේ ඔසවා ගන්නවා ඒ වගේම අපි දකිනවා ඊට පස්සේ ගෝලියෝ දහවෙනි පදේ කියනෝ අහස දෙස බලාගෙන ඉන්නෝ. හැබැයි ඒ වෙලාවේදී අපි දකිනෝ 11 වෙනි පදේ කියනෝ ගලීලයේ වැසියනි ඔබ අහස දෙස බලා සිටින්නේ කුමටද ඔබ කෙරෙන් ඔසවා ගනු ලැබූ මෙම යේසුස් වහන්සේ ස්වර්ගයට නගිනු දුටුසේම ආපසු වඩිනු ඇතයි කීසේක. යේසුස් වහන්සේ නැවතෙන්නේ යනවා කියන එක පැහැදිලිව දේව වචනය කියනවා. මම ඔබට කතා කරන්න යන්නේ වචනය කවදාවත් බොරු වෙන්නේ වචනේ සත්‍යතාවය කවදාවත් බොරු වෙන්නේ ඔබ බලන්න මේ බයිබල් කොටසේ පහලට යන වෙලාව ඒකයි මම ඔබට කිව්වේ මේක අධ්‍යයනය කරන්න කියලා. පහලට යන වෙලාවේදී උඩුමහල් කාමරයකට ගිහිල්ලා 120 දෙනෙක් එක තැනක රැස් වෙලා ඒගොල්ලෝ එක තැනක රැස් වෙලා සිටිනෝ. ඒගොල්ලන්ට යම් කිසි ආකාරයක බයකුත් තිබුණා. tamun එක්ක හිටිය නායකයා, tamun එක්ක හිටිය දෙවියන් වහන්සේ මේ ලෝකෙට ආව ඒකජාතක පුත්‍රයාණන් මේ වෙනකොට ඔවුන් සමග නැහැ. ඉතින් ඔවුන් ඔක්කොම එකතු වෙලා ඉන්න වෙලාවේ යේසුස් වහන්සේ අපි දකිනෝ යූදස් ගැන එතන කතා කරනවා. දාවිද්‍ය මුකයෙන් ගීතාවලිය කිව්වා වූ කාරණාවල් ගැන කතා කරනවා. අපි දකිනෝ විශේෂයෙන් මගේ අවධානය යොමු කරන්න කැමති 16 වෙනි පදයට සහෝදරවරුනි යේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වා දුන් යූදස් ගැන ශුද්ධාත්මයන් වහන්සේ දාවිද්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ සුද්ධ ලියවිල්ල සම්පූර්ණ විය යුතුව තිබිනේ. මන්ද අප මන්ද ඔහු අප සමග ගණන් ගනු ලැබ මේ සේවේ තමාට හිමි කොටස ලැබීය. මේ මිනිසා සිය ද්‍රෝහිකමින් ලත් මුදලින් ඉඩමක් මිලයට ගත්තේය. ඔහු ඔහු එහි මුනින් වැටී මැදින් පැලුණේය. ඔහුගේ බඩබැල් සියල්ල පිටතට විසිවිය. දාවිද්ගේ අනාගත වාක්‍යයක් සම්පූර්ණ වෙනවා. දාවිද්ගේ අනාගත වාක්‍යයක් සම්පූර්ණ වෙනවා. ගීතාවලිය පොතේ කතා කරන යුදස් යෙසුස් වහන්සේ පාවල දුන්න ඒ ගත්ත මුදලින් ගත්ත ඉඩමේ ඔහු වැටිලා ඔහු බයිබලයේ කියනවා පැලිලා මැරෙනවා කියලා. අපි දකිනවා මේ දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවය කවදාවත් බොරු වෙන්නේ නැහැ. ද මම අද ඔබට ප්‍රකාශ කරන්න යන්නේ ඉතා අනර්ග දෙයක්. ඒක තමයි අපි දකිනෝ බයිබලේ මේගොල්ලු හැංගිලා ඉන්නකොට සුද්ධාත්මයන් වහන්සේගෙන් මේගොල්ලු පූර්ණ වෙනවා. අපි මේ කතාව කවුරුත් දන්නවා. සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙනකොට ඒගොල්ලෝ අන්‍ය භාෂාවෙන් කතා කරනවා. එකිනෙක කෙනාට දුන් ප්‍රකාර ඒගොල්ලෝ අන්‍ය භාෂාවලින් කතා කරනවා. ඒක අපි දකිනවා බයිබලයේ සඳහන් වෙනවා. ඊට පස්සේ මේ ගෝලයන් එතන කතාවක් යනවා මේගොල්ලෝ බීලා වෙරි මතින් කතා කරනවා කියන. එහෙම කතාවක් යනවා. බයිබලේ ඒක සඳහන් වෙනවා. ඔබ කියවුවොත් එහෙම පළවෙනි පරිච්ඡේදේ දහතුන්වෙනි පදේ ඒක සඳහන් කරනවා මිදියුස පමුණට වඩා අරගෙන මේගොල්ලෝ මේ අන්‍ය භාෂාවෙන් කතා කරනකොට. එතකොට 11 දෙනා සමග පේත්‍රුස් නැගිටිනවා. 11 දෙනා සමග පේත්‍රුස් නැගිටිනවා. පේත්‍රුස් නැගිටලා අපි දකිනවා යම් කාරණාවල් ගණනාවක් ප්‍රකාශ කරනවා. අන්න ඒකට තමයි මම අද අවධානය යොමු කරන්නේ. බලන්න ඔබ පේතෘස් නැගිටලා යෝවෙල් පොතෙන් එතන කියනෝ යුදෙව් ජනයනි පේතෘස් එකොළොස් දෙනා සමඟ නැගී සිට යුදෙව් ජනයනි යෙරුසලමේ වැසි සියල්ලෙනි මෙය දැනගන්න. මගේ වචනවලට සාවධානව සවන් දෙන්න. තවම වේලාව උදේ නමය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරිවී නැත. මේ සිද්ධිය නම් යෝවෙල් දිවසිවරයා කීදය ඉටුවීමකි. අද අද දේව මෙහි ආරම්භ කරනකොට මේ වචනය කොටස කියව්වා. මොනාද වෙන්න දෙවැනි පරිච්චේදේ අපි දකිනවා මෙතන පැහැදිලිව පේතුරුස් කතා කරලක නොම පේතුරුස් කියන්නේ ඔබ දන්නෝ යේසුස් වහන්සේ සභාව බාරදුන්න මනුෂ්‍යයා ගෝලයා. පේතුරුස් නැගිටල කියන මේගොලු වෙරි වෙලා නෙවෙයි යෝවෙල් දිවසිවරයාගේ අනාගත වාක්‍ය සම්පූර්ණ වෙන්න මේ කාරණාවල් සිද්ධ වෙනෝ කියලා. දැන් ඔහු ඊට පස්සේ දාශ්‍රය දාහත්වනි පදේ ඉඳලා යෝවෙල් දිවසිවරයා විසින් කතා කරපු කොටසක් ඉස්මතු කරනවා. ඒක තමයි අද දේව මෙහි ආරම්භ කරනකොටම කියවනු ලැබුවේ. 17 ඉඳලා 21ට. දැන් මම ඔබේ අද අවධානය යොමු කරන්න යන්නේ. ඇයි පේතෘස්තුමා යෝවෙල් පොතෙන් මේක අරගත්තේ? යෝවෙල් පොතේ මොකද්ද මේකට තියෙන පසුබිම? දැන් ගිය සුමානේ පාස මහේෂ්ගේ දේශනාව ඇහුවහම මම මෙන්න මේකට තමයි අවධානය යොමු කරේ. ඇයි පාවුල්තුමා ඇයි සමාවෙන්න පේතෘස්තුමා මේ යෝබෙල් පොතෙන් මේ කාරණය ගන්නේ ඒ වගේම යෝවල් පොතේ මොකක්ද මේකේ පසුබිම ඔබ පෙරලල බැලුවොත් ඔබ බලන්න යෝවල් පොතේ අද දවස අපි බලමු යෝවල් පොතේ පැහැදිලිව කතා කරනවා ඔබ යෝවල් පොතර පෙල්ලුවොත් දෙවනි පරිච්චේද දෙවනි පරිච්ඡේදය ආරම්භ කරනකොට තියෙනවා මේ කොටස. මේ කොටස පැහැදිලිව යෝවල් පොතේ දෙවනි පරිච්ඡේදේ පැහැදිලිව කතා කරනවා. අපි දකිනවා දෙවනි පරිච්ඡේදේ ඔබ පෙල්ලුවොත් 28 වෙනි පදයේ ඉඳලා මේ කියවුව කොටස යෝවල් පොතේ තියෙනවා. හැබැයි යෝවල් පොතේ පසුබිම මොකක්ද? යෝවල් පොතේ පසුබිම මොකක්ද? ඇයි මේ කොටස කියන්නේ? ඒක තමයි වැදගත් දේ. අද අපි හොඳට මතක තබා ගන්න ඕන. බයිබලයේ පොරොන්දුවක් දෙනකොට කොන්දේසියක් තියෙනවා. පසුබිම මොකද්ද? යෝබේ පොතේ පසුබිම පලස්තීන ඊශ්‍රායෙල් පලස්තීන සෙනගට එන පීඩාව. ඔබ බලන්න පළවෙනි පරිච්ඡේදයේ හතරවෙනි පදේ. පළගැටි පැණුවන් කා කා ඉතිරි කළ දේ වැඩුණු පළගැටියෝ කා දැමූහ. වැඩුණු පළගැටියන් කා ඉතිරි කළ දේ පණින පළගැටියෝ කා දැමූහ. පණන පණින පළ ගැටියන්කා ඉතිරි කළදේ කපන පළ ගැටියෝ කා දැමූහ. ඔබ බලන්න. ඒ වගේම හයවෙනි පදේ ගිනිය නොහැකි බලසම්පන්න පළගැටි සේනාවක් මගේ රට ආක්‍රමණය කර ඇත. ඔවුන්ගේ දත් සිංහ දත් මෙන්ය. සිංහ දේනුවකගේ දල ඔවුන්ට ඇත. උන් අපේ මිදිවැල් පාලු කර ඇත. අපේ අත්තික්කා ගස් විකා දමා ඇත. ඒවායේ පොතු ගලවා බිම හෙලා ඇත. එහි අතු දැන් සුදු වී ඇත. සිය යොවුන් වියේ ඒ වගේ මෙතන කියනවා බලන්න ඊට පස්සේ නවවෙනි පදය දේව මාලිගාවේ ආහාර පූජාවද ප්‍රාණීය පූජාවද නැත පූජකවරු තමුන්ගේ පූජකවරු වැළපොන් වැළපෙන්නෝය කෙත්වතු පාලි වී පාළු වී ගොසින්ය මන්ද ගොයම් වෙනසී මිදිපල වියලි තෙල් හීන වී ගොස් ඇත ගොවියනි දුකින් තැවෙන්න මිදිවතුකාරේනි වැළපෙන්න මන්ද තිරිඟුද බාර්ලිද කෙතේ ගොයම්ද වෙනසී ඇත මොනාද මේ මොනාද මේ කතා කරන්න මොකක්ද මේ කියන්නේ. දේශයේ සියල්ල විනාශ වෙලා වගාව විනාස වෙලා ගොයම් විනාස වෙලා මිදිවතු විනාස වෙලා ඒව පනුව කනෝ පළගැටියෝ කනෝ මොකක්ද මේ කතා කරන්නේ. දේශයට විශාල විපත්තිදායක තත්ත්වයක්. දේශයට විශාල විපත්තිදායක තත්ත්වයක්. ඔබ බලන්න ඒ වගේම එතන කතා කරනවා අපි බැලුවොත් යෝබෙල් පොතේ ඒ ඒ කතා කරනවා වගේම දෙවනි පරිච්ඡේදයට එනකොටත් මේ කොටස නැවත කතා කරනවා. ඔබ බලන්න එතන ඊට පස්සේ කියනෝ බලන්න 13 වෙනි පදේ පූජකවරුනි ගෝනි රෙදි ඔතාගෙන වැළපෙන්න පුදසුනේ සේවකේනි කෑමොර ගසන්න පූජකවරුනි පුදසුනේ සේවකේනි කෑමොර ගසන්න පූජකවරුනි ගෝනි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න මන්ද ඔබේ දෙවි සමිදානන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත් පානීය පූජාවත් කිසිත් නැත උපවාසයක් නියම කරන්න අයදුමට සෙනග රැස් කරන්න ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිදානන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන්වහන්සේට මොරගසන්න. මොනාද කියන්නේ? ඒ වගේ මෙතන කියනවා ආහාර පහව ගිහිල්ලා, ප්‍රීතිය පහව ගිහිල්ලා 16 වෙනි පදේ ඔබේ ඇස් හමුවේ ප්‍රීතිය නැහැ. පස්පිඬලියට බීජ ඒ පැලවෙන්න තියෙන බීජ දි รา පත් වෙලා, ගබඩා ගරාගෙන වැටිලා, සිව්පාවුන් කෙඳිරි ගානෝ, කන්න ගවයන්ට තනකොළ නැහැ. මෙතන කියනවා විශාල විනාශයක්. විශාල විනාශයක්. ඔබ මේ කොටස මම ඉල්ල ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ කොටස ඔබ හිමින් සැරේ කියවන්න. මේ යෝබෙල් පොතේ දෙවැනි පරිච්ඡේදය කියවන්න. කියවල බලන්න. ඒ බලන වෙලාවේදී ඔබ බලන්න යෝබෙල් පොතේ දෙවැනි පරිච්ඡේදේ කාරණා තුනක් කියනවා. මම කැමතියි ඔබට මේ කාරණාවල් තුන ඉක්මනින් කියන්න. පළවෙනි කාරණය දෙවියන් වහන්සේ මේ දේශයේ විනාශය මම නැවත ඔබට කියනෝ යෝවෙල් පොත පරිච්ඡේද කීපයයි තියෙන්නේ. එන්නා වූ සතිය තුල ඔබ කියවන්න. කියවලා අධ්‍යයනය කරන්න. පළවෙනි කාරණය මේ දේශයේ විනාශයට තියෙන දෙවියන් වහන්සේ කියන උපවාසයක් නියම කරන්න. निराහාර යාඥාවක් නියම කරන්න. ඒ විතරක් නෙමෙයි. එතන කියනෝ निराහාර යාඥාවක් නියම කරනකොට එතන පැහැදිලිව ප්‍රකාශ කරනෝ එතන ඒ අය निराහාර යාඥාවක් නියම කළා. निराහාර යාඥාව නියම කළා ඉවර වෙනකොට දෙවියන් වහන්සේ ඊළඟ දෙවනි කාරණය තමයි සෞභාග්‍ය උදා කරන්න යනවා. නැති වුණ සියලු දේවල් දෙන්න යනවා. තුන්වෙනි කාරණය තමයි අන්න ඊට පස්සේ දෙවියන් වහන්සේගේ ආත්මය වැගිරෙන්න යනවා. මේ කාරණා තුන මනස්ථාපවීම පසුතැවිලිවීම ඊට පස්සේ දෙවියන් වහන්සේ සෞභාග්‍ය උදා කරන්න යනෝ නැති වුණ සියලු සම්පත් සහ දේවල් ගේන්න යනෝ භෝග භගාව ආර්ථිකය ආශිර්වාද කරන්න යනෝ තුන්වෙනි කාරණය ඊට පස්සේ දෙවියන් වහන්සේගේ ආත්මය වගුරන්න යනෝ දෙවියන් වහන්සේගේ ආත්මය වගුරන්න මේ කාරණා දෙක සිද්ධ වුණාට පස්සේ දේශයේ විනාශයෙන් නිදහස් වෙන්නේ මේ පසුතැවිලි වෙනකොට අපි දකිනවා මම ඔබට කියවන්නම් බයිබලයේ ඔබ බලන්න 18 විශේෂයෙන් මේක දෙවනි පරිච්ඡේදේ යෝවෙල් පොතේ 18 සහ 19 මම කැමති ඔබට කියවන්න. එවිට සමිදානන් වහන්සේ දේශය ගැන උද්‍යෝගවත් වී සෙනගට අනුකම්පා කළසේක. උන්වහන්සේ ඔවුන් මෙසේ පිළිතුරු දුන්සේක මෙන්න නුඹලා තෘප්තියට පැමිණ පිණිස ධාන්‍යද මිදියුසද තෙල්ද මම නුඹලාට දෙමි. මින් පසු නුඹලාට නින්දා කිරීමට විජාතීන්ට ඉඩ නොදෙමි. මෙන්න පොරොන්දුව මෙන්න පොරොන්දුව. ඒ වගේම මෙතන ප්‍රකාශ කරනෝ ඔබ බලන්න පැහැදිලිව කියනෝ මේ ස්ථානයේ උපවාසය නියම කළහම කියනෝ දහතුන්වෙනි පදේ දොළහ සහ දහතුන දෙවැනි පරිච්චේදේ සමිධාරන් වහන්සේ මෙසේ වදාරණ සේක උපවාසයෙන්ද වැලපීමෙන්ද මුළු සිතින් දැන්මත් මා වෙත හැරී එන්න. වත ඉරාගෙන නොව සිත ඉරාගෙන නුබේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද එතුමානෝ කරුණාහරිත, දයාවන්ත, වහා නොකිපෙන, තිර ප්‍රෙමින් සමන්විත, කමාදීමට කැමති දෙවි කෙනෙකි. එතකොට කියනෝ 14 සමහර විට උන්වහන්සේ කමා වෙලා ඔබට ආශිර්වාද කරයි කියලා. ඒ වගේම බයිබලයේ මෙතන කියනවා බලන්න උපවාසයට 16 වෙනි පදේ සෙනග එක්රැස් කරන්න, සුද්ධ සභාවට සූදානම් කරන්න, ප්‍රජාමූලිකයන් නායකයන්ගේ එන්න ළමයින්ද කිරිදරුවන්ද අරගෙන එන්න මනාලයා සහ යහන් ගබඩාවෙන්ද මනාලිය තම නිදන කුටියෙන්ද පැමිණේවා මෙන්න උපවාසයට කිරිදරුවන් පවා ගේන්න කියනවා මම ඔබට කියන්න අද අපේ රට විතරක් නෙවෙයි ලෝකයේම විපත්තිදායක තත්වයක තියෙන්නේ අපේ රට ඊට වඩා විපත්තිදායක තත්වයක තියෙන්නේ අපේ රටේ මොකක්ද අද නොවෙන්නේ සුලිසුලන්ද කුණාටුද අලි ප්‍රශ්නද ආර්ථිකයේද වසංගතද ලෙඩ රෝගද අද මිනිස්සුන්ගේ දුක්ගා විනාවල්ද අද එන්න එන්න කඩාගෙන වැටෙනෝ අද අපි නොසිතන ආකාරයෙන් ආර්ථිකය විනාශ වෙලා තියෙනවා. අපි නොසිතූ ආකාරයේ රටවල් වලටත් වඩා අපි පහළ තැනකට වැටිලා තියෙනවා. දේශයේ ඉහළ නායකත්වයේ ඉඳලා සියලු දෙනා දෙවියන් වහන්සේගේ වචනය කියනෝ උන්වහන්සේ වෙත හැරෙනවා නම් උන්වහන්සේගේ දේශය ආශිර්වාද කරනවා. ඔබ බලන්න මේ කොටසේ. මේ කොටසේ බලන්න. ඊට පස්සේ දැන් මේ පසුතැවිල්ල නියම කරා. මෙන්න පොරොන්දුව. මම ඔබට කියවුවා 18 සහ 19 තවත් නුඹලාට නින්දා කිරීමට විජාතීන්ට ඉඩ දෙන්නේ නැහැ. මෙන්න පොරොන්දුව 26 සහ 27 26 සහ 27 පොරොන්දුව කතා කරනවා. අපි දකිනවා බයිබලේ මෙතන කියනවා බලන්න 24 කමත ධාන්‍යම් පිරෙනු ඇත මිදියුස තෙල්ද භාජන වලින් ඉතිරී යනු ඇත නුඹලා විනාශ කරන්නට මා විසින් එවන ලද මහා හමුදාවන්ද පළගැටියන්ද පනින පළගැටියන්ද කපන පළගැටියන්ද පළගැටි පණුවන්ද කාදැමූ කාලය විනාශ වී ගිය දේ මම ආපසු නුඹලාට දෙන්නෙමි නැති වුණ සියල්ල මම නුඹලාට දෙනවා නැති වුණ සියල්ල මම නුඹලාට දෙනවා පසුතැවිලි වීම ආශිර්වාදය මුලයි. ජීවිතේ වෙනස් කර ගැනීම. ජීවිතේ සම්පූර්ණ හැරීම, දේව නීතියට කීකරුවීම, දේව අන පිළිපැදීම, දෙවියන් වහන්සේ කැමති වචනේ සත්‍යතාවය කිරීම, ආර්ථිකය ඔබේ ජීවිතේ ඔබේ ජීවිතයේ සියලුම ආශිර්වාද පැමිණෙන මාර්ග වෙනස් වෙන්න යනවා. මෙන්න පොරොන්දුව. ඔබ බලන්න 26 27 නුබලා කා තෘප්තියට පැමිණ නුබලා උදෙසා පුදුම දේ කළ නුබලාගේ දෙවි සමිඳුන්ගේ නාමයට පැසසුම් කරන්න. මාගේ සෙනග මින් පසු කිසි කලෙක ලැජ්ජාවට නොපැමිණෙති. විසි හයත් කියනවා විසි හතත් කියනවා ආය කියනවා. මාගේ සෙනග මින් පසු කිසි කලෙක ලැජ්ජාවට නොපැමුණු වෙති. ඊස්රායිල් සෙනග අතරේ වැඩ සිටින බවද අන් දෙවි කෙනෙකු නුබලාට නැති බවද නුබලා දැනගතු ඇත. මම ඔබට කියන්න මේක අවසානය. මේ අවසන් කළාට පස්සේ ගීතිකා දෙකක් ගායනා කරනවා. ඒ ගායනා කරන වෙලාවේ ඔබේ ජීවිතේ මෙනෙහි කරලා බලන්න. විනාශයෙන් හැරෙනකොට, පාපයෙන් හැරෙනකොට, අධර්මිෂ්ඨකමින් හැරෙනකොට, දේව අනට කීකරු වෙනකොට ආශිර්වාදය පළවෙනි දේ මනස්ථාප වීම, දෙවෙනි දේ සෞභාග්‍ය ගලාගෙන එනවා, තුන්වෙනි දේ මං ඔබට කිව්වයු අන්න පේතෘස් කතා කරපු කාරණේ විසි අට ඉන් පස්සු සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මය ප්‍රධානය කරනවා. අන්න ඔයි කොටස තමයි පේතෘස්තුමා අරගෙන එදා උඩුමහල් මැදුරෙදී යෝවෙල් පොතෙන් අරං කියන්නේ අන්තිම කාලයේදී. දැන් ඔබ හිතයි මේ ඇවිල්ලා තියෙන අන්තිම කාලයද මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් දන්නවා. යේසුස් වහන්සේගේ වචනය කවදාවත් බොරු නැහැ. ඔබට මතකද දාවිත් කිව්ව යූදස් ගැන? දාවිත්ට සිද්ධ වුණ දේ පළවෙනි පරිච්ඡේදේ 15 වෙනි පදේ කියනවා පොළොවේ වැටිලා මැරුණේ පැලිලා බඩවැල් එළියට ආවා. දේ වචනය කවදාවත් බොරු වෙන්නේ නැහැ. දේ වචනය සත්‍යයි. දේ වචනය තුල ජීවනය තියෙනවා. ඒක නිසා මම ඔබට කියනවා පාපයත් එක්ක සෙල්ලම් කරන්න එපා. දේශේ නායකයන් ඉඳලා සියලු දෙනාට පාපය මනුෂ්‍ය ජීවිත දෙවියන් වහන්සේත් එක්ක නිවැරදි වෙන තරමට දෙවියන් වහන්සේ ආශිර්වාදමත් දොරවල් විවෘත කරනවා. ඒ ආශිර්වාදමත් දොරවල් විවෘත කරනව විතරක් නෙවෙයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආත්මය ඒ අය මත වගුරුවන්න යනවා. සුද්ධාත්මයන්න් වහන්සේ ඔවුන් මත ජීවත් වෙන්න යනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔවුන් එක්ක ගනුදෙනු කරන්න යනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔවුන්ට මඟ පෙන්වන්න යනවා. ඔබ සියලු දෙනාට යේසු පිහිටයි. මේ ගීතිකා දෙක අහන වෙලාවේ ඔබේ අවධානය යොමු කරන්න. ඔබ පසුතැවිලි විය යුතු තැන්වලට පසුතැවෙන්න. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඔබ ඉල්ලා ගන්න. යේසුස් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. මට ඇසුණු ගීතය දවිත් ගැය පිනාබයා ඔබහට හදවතින් ඔහු ගැයුවේ ආත්මයෙන් ඔබ ප්‍රීති මතෙයිනි ඔබමත් කැඳවා තුරුලේ සඟවා ගෙන යයි සතුටින් සැමදා මා බැඳුම් වලින් it's ever done. මගේ පා පැකිලි වැටුණු විටදී ඔබමා උසවයි සමීදේ සැමදා දිවියේ වෙසෙනා ඔහොතේ දෙවිඳුන් ඔබ මයි ඇසුවාව වචනය ගැනත් එන්නාව සතිය ගැනත් අපි යාඥා කරමු ඔබ නියොක් අමාරුකම් බාධා ප්‍රශ්නවලින් යනවා ඇති අපි දන්නෝ දේශයක් හැටියට අපි නොය කාකාර අමාරු කාල පරිච්චේදයක් ඉන්නේ අපි යාඥා කරමු සියලු බල ඇති දෙවියන් වහන්සේ අප සමගින්නෝ උන්වහන්සගේ ආත්මැණන් වහන්සේ අපිව ගෙනියනෝ උන්වහන්සේ සමඟ ජීවත් වෙන මනුෂ්‍යයා උන්වහන්සේ කවදාවත් අත්තරින්න ඒක තමයි බයිබලේ පොරොන්දුව කිසි කලෙක මමනුබෙන් අහක්ව යන්නේ නැහැ ආදරණීය ජීවමාන සුද්ද වූ දෙවිපියාණනි අපි මේ දවස්සේ ඔබ වහන්සේට ස්තුති කරනවා নমස්කාරය තුලින් වචනය තුලින් අපේ ජීවිතවලට කතා කරන දෙවියන් වහන්සේ නිසා දෙවි ස්වාමින් වහන්සේ මේ කාලය ගැන ස්තුතිවන්ත වෙනවා. අපි නිවෙස්වල සිටියත් ඔබ වහන්සේගේ අභිමුඛය ඔබ වහන්සේගේ හස්තය ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ ਸਰව බලධාරීත්වය අප සමග තියෙනවා. ඔබ වහන්සේ කවදාවත් අපට හිඟ වෙන්න දෙන්නේ නැහැ. මේ වෙලාවේ යාඥා කරනවා ආර්ථික අමාරුකම් වලින් යන හැම පවුලක් ගැන, රැකී ආරක්ෂා අවශ්‍යතාව වලින් යන පවුල් ගැන, දරුවන්ගේ අධ්‍යාපනයේ ස්වාමිනී නොඑක ආකාර ප්‍රශ්න වලින් යන අය ගැන, රෝගී තත්වයන් වලින් යන අය ගැන, අපි සියලු දෙනා ගැන ඔබ වහන්සේට යාඥා කරනවා. විශේෂයෙන් අපේ දේශය භාර කරනවා ස්වාමිනි දුක් විඳින පවුල් ඒ වගේම නොඑක ආකාරයෙන් තමුන්ගේ ජීවිත ස්වාමිනි නෑදෑයන් අහිමි වෙලා ස්වාමිනි ශෝකයෙන් සිටින්නා වූ අය අපි ඔබ වහන්සේගේ අත්වලට බාර කරනවා. සැනසීම දෙන, සමාදානය දෙන, ප්‍රීතිය දෙන්න පුළුවන් එකම දෙවියන් වහන්සේ ඔබ වහන්සේ රෝහල් වල දුක් විඳින සෙනක ගැන යාඥා කරනවා අනේ මහෝත්තම දෙවිපියාණනි මේ දවසේ ඔබ වහන්සේගේ ජීවමාන ස්පර්ශය ජීවමාන අභිමුඛය ඔවුන් සමග තබන්න ඔබ වහන්සේ හැම කෙනෙකුට ප්‍රේම කරනවා හැම කෙනෙකුට යහපත් හැම කෙනෙකුට ආදරේ හැම කෙනෙක් ගැන සලකනවා දෙවිපියාණනි ඔබ වහන්සේගේ ශුද්ධ දෑත් වලට අපි බාර වෙනවා එන්නා සතිය අපි නිවෙස් වල ගත කරන කාලය තුල ඔබ වහන්සේව වඩ වඩා සොයා හොයන්න වචනය සොයන්න වචනය තුළ ජීවත් වෙන්න අපට උපකාර කරන්න. දැන් පියව් දෙවියන් වහන්සේගේ ප්‍රේමයක් පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මෙන් වහන්සේගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුත්මතු සදාකල් ස්වාමින් වහන්සේ එනතුරු ඔබ සියල්ලන් සමග වේවා. ආමේන්.